නිසා ආස්වාද ප්‍රසවාස දෙක වඩාම ප්‍රකට වෙන්නේ භාවනා වචන වලින් කියනවනම් ඉඳගත් ගමන්ම හිත අසතිමත් වෙලා. ඉති සමාධියක් නැති වෙලා. ඒ වෙලාව හොඳට දැක ගන්න පුළුවන් ආස්වාසය කියන එක gediyak විදියට වෙනම වැඩක් විදියට ප්‍රසවාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන්. බලනවනම්. ඒ වගේම ආස්වාද ප්‍රසවාස දෙකට විරුද්ධව නැත්නම් දෙකට ප්‍රතිභාගව වේදනා කියලා જાතියක් තියෙනවා. සද්ද කියලා જાතියක් තියෙනවා. හිතවිලි කියලා જાතියක් තියෙනවා. හිතවිලි කියන්නේ ශබ්ද නෙවෙයි. ශබ්ද කියන්නේ වේදනා නෙවෙයි. මේ කියන්නේ ආනපන නෙවෙයි කියලා මේවා බොහෝම ලස්සනට වෙන් කළා දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි මේකෙන් අපි ගන්නවා ආනාපානය කියන වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් මේ රූපස්කන්ධේ විතරක් ගත්තොත් මෙන්න මේ විදිහට පටන් ගැනීමේදී භාවනාව අල්ලා ගැනීම සඳහා සතිය අවුලුව ගැනීම සඳහා සමාධියට මුලපිරීම සඳහා මේ ආස්වාද ප්‍රස්වාස දෙකේ ඒ පෞද්ගලික ලක්ෂණ සහිත හොඳට මේක සංඥාව පිටව ගන්න. සංඥාව තහවුරු කරගන්න. එහෙම තහවුරු කරගෙන හොඳට සමීප වෙලා බලනකොට ආස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට යම් යම් කුංචි කුංචි වෙනස්කම් හැම ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා දක්වන්න පුළුවන් වෙනවා. මේන් හිත පිට යන දිනතෝ බලාන හිටියොත් මේක කොච්චර දුරට විපරිණාමයකටපත් වෙනවද කියනවනම් ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි වෙන විදිහට සංඥා බොඳ වෙලා යනවා. ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට හඳුනා ගන්නට ඒ වින්දන දෙකක් නෑ එකක් වෙන බවට පත් වෙනකොට අර ආස්වාද ප්‍රස්වාස හොඳට වෙන් වෙලා ප්‍රකටව දකින්නකොට තිබිච්ච සක්කාය නැත්තම් මම දකිනවා මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා තිබුණේ ලස්සන චිත්‍රයේ ඉරි ටික දිසාන චිත්‍රයකට වතුර ටිකක් වැටෙනවා වගේ ස්ප්‍රේ එකකින් වතුර වීද්දා වගේ ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා ආශ්වාසයේ සප්‍රශ්වාසයේ සම රසයෙන් දෙන්න පටන් ගන්නවා. බලාගෙන ඉන්න මිනිස්යාටත් එක්ක නිින්ද යනවා. එහෙම නැත්නම් ආනාපානෙ කරන්නේ නැති වෙන්නේ එපා වෙනවා. එහෙම නැත්නම් නැවත ආනාපානෙ අර තිබුණ විදියට ප්‍රකෘති කරගන්න ආයාසයෙන් හුස්ම ගන්න හරි කියලා හිතේ යටි කැක්කමක් එනවා. මේ සේරම වෙන්නේ මේ සක්කාය ගෙවි යන වෙලාවේ. මම යා නැති වෙගෙන යන වෙලාවේදී. ආන්නේ ඒ වෙලාව දකින්න තියෙන අකමැත්ත ඒක නොදකින්න අපේ ජීවිතයේ හැඩගැහිලා තියෙන හැටි දන්නේ භාවනා යෝගාවචරය පමණයි. නමුත් භාවනා යෝගාවචරය දකින්නේ ඒක අවමංගල්‍යයක් විදියට. භාවනාවේ වැරද්දක් විදියට. මේක පැටලිලාද කියන සැකෙන් තමයි දකින්නේ. මොකද අපි කොයි වෙලාවෙ හිටියත් ගොඩ පෙරක දෝරුකම් ගන්න සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය කැමති නෑ තමන් මක බෑ වෙලා යනවා දකින්න. Taman බංකොලොත් වෙනවා දකින්න. Taman අවශේෂ කෙනෙක් වෙනවා දකින්න. ඒ නිසා ඒක පුළුවන් තරම් ගොඩ පෙර කුතුකම් දෙනවා. නැවත නැවතත් සක්කාය අලුත් වැඩියා කර කර එක්ක සක්කාය නැත්තම් සක්කායේ නබහට ගැනීම. ඒක තමයි අපි හයියෙන් හුස්මක් ඇති කරගෙන කරන්නේ. එහෙම නැතුව අපි හිතමු මේ බණ අහලා යම් කෙනෙක් ඔන්න ආනපනේ ගෙවෙන කම්ම හිටියා. එහෙම නැත්තම් තුනී වෙන කම්ම හිටියා. ඒ වෙනකොට ආස්වාද ප්‍රසවාසයට පරිබාහිරව සද්ද වේදනා හිතින් දිනවත් ඒ ඔක්කොම අර ආස්වාද ප්‍රසවාසයේ වගේම වෙන්කොට හඳුනා ගන්න බැරි එක තලමට එක රිත්තට එක සලාඩ් එකට වැටෙනවනේ. වැටුණාට පස්සේ ගිහිල් ඉවරලා අපි හිතමු ඔන්න මේ ඒ බලන කෙනාගේ බැම්මෙන් බලන නිමෙන් බලනකොට මොනවත්ක්ත්ම දන්නේ නැති මොනම සංඥාවක් නැති මත් වෙච්ච නිදිවත වෙච්ච තත්යකටපත් වෙනවා කියන්නේ. එක පාරට නැවත මමයාට ගොඩ පදිනකොට පුදුම ගැස්මක් තිගැස්මක් සහිතව විතාමත්ම කැපිපේන අවස්ථාවක් ඇති වෙනවා නැවත මමයාට පහළ වෙන්නේ නැහැ. නමුත් ගිවිච්ච හැටි දිහා බලන්න ඇඟට නොදෙන වෙලාවදී. හැංගිලා වෙලාවදී. ඒක පේන්න දෙන්නෙම නැහැ. භාවනාදි මොකද කරන්නේ? නැවත නැවතත් මේ தත්තට යnderලා අර ප්‍රකටව තිබුණු ආනාපානයේ ගෙවෙන පැත්ත. මේක බලාගෙන ඉන්න මිනිහා දිය වෙලා යන පැත්ත. සක්කායේ නැති වී යන පැත්ත අවදියෙන් බලන්න පටන් ගත්තා. වෙනදටත් වඩා ගැඹුරට යනකම් මේ සංසිද්ධිය බලන්න පුළුවන් වෙනවා. මේ සක්කායේ Nirodhaය වසංගණ්ඩ මේ කපටි මොලේ. එහෙම නැත්නම් කපටිසා මේ වංචනික ධර්ම. එයා පේන්නේ මිත්‍රයෝ වගේ. හරි අපිට කෙරෙහි කරුණාවේ මෛත්‍රියෙන් උපදෙස් දෙන ගොඩ පෙරක දෝරුව වගේ ඇවිල්ලා අපිට නානා විදියට වසන් කරනවා. ඒ නිසායි අපි එක්ක නින්දට වැටුණාදෝ කියලා හිතනවා. එහෙම නැත්නම් මේ කාලය ඇතුළත භාවනා වැරදිලාදෝ කියලා සැකපහලනවා. එහෙම නැත්නම් හිතනවා හයියෙන් හුස්මක් ගන්න සක්කාය නැවත ඇති කළ දෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දි පේනවා සක්කාය නැවත ඇති වෙනකොට විශාල සිලිලාරයක් ලොකු තිගැස්මක් හරියට වේගින් යන වාහනයක් බස් බ්‍රේක් ගහුවගේ ඩොක් කාලා හිටිනවා. හිටනත් එක්කම තමයි නැවත එනවා පරණ පොත් ගන්න. නමුත් ඒක නැති වෙච්ච තැන පොඩ්ඩක් බලන්න. අල්ලන්න බෑ. මෙන්න මේකට ලෑස්තිලා යන්න තමයි නැති වෙන්න හදන පරිසරයක ඉන්නකන් ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් නැති වෙන්න ඇරලා මේ නැති වෙන හැටි බලන එකට කියනවා සක්කාය නිරෝධය කියලා. එතන මේ සක්කාය නිරෝධ වෙන්නේ රූප ධර්මයන්ගේ නිරෝධ වීමක් එක්ක. ඒක තමයි සර්වඥයන් සදාන් කරන්නේ පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්කති. ආස්වාසයේ ගෙවි යද්දී මේ ගෙවි යන හැටි මම දකිමින් හික්මෙන්නේ මේ ආස්වාසයේ හික්මවන. ප්‍රස්වාසයේ තුනී වීගෙන යද්දී මේ ප්‍රස්වාසයගේ ගෙවි යෑම දැකීමට මම හික්මෙන්නේ මේ ප්‍රස්වාසයේ හික්මෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය කියන කෙනෙක් මේක විපස්සනාදී පමණක් හිට වෙන සෑහෙන දුරට නීවර ධර්මයන් තුනී කරගැනීමේ දක්ෂතාවයක් ඇති භාවනාවේ සෑහෙන කලෙවියක් ඇති කරගත්ත යෝගාවචරිකට හම් වෙන ඒ ඉතාම අමාරු සංකීර්ණ තන. මෙන්න මේ විදිහට මේ සක්කායේ ඇතිවීම නැවත දකින්න එකේ තියෙන සිලිලාරයක් නැත්තම් ටිකැස්සල ආය 100 එනකොට ඇති වෙන කැපිපේන ගතියත් නමුත් ඊගාට ආයෙත් බලන්න ඒක නැති වෙන හැටි බලනකොට ඒ නැතිවීමට ආලෝකේ වටන්න පුළුවන්. මේක හරියට උපමා රූපයෙන් රූපටයක් මාර්ගයෙන් කියනවා නිින්ද යන හැටි බලන් ඉන්නවා. නිින්දෙන් අවදි වෙනකොට නම් අපිට හොඳට මතකයක් තියාගන්න පුළුවන්. අවදි වෙනකොට මේක අනිවාර්යයෙන් මතක තිබුණා නැත්නම් සංඥාව නැත්නම් තහවුරු වෙන්නේ නැහැටි. අතිපත කාලේ මේ ඇඟේ කැලිත් ඔක්කොම දැන් තියෙනවද කියලා බලන හැටි. ඊට පස්සේ ලකුණු අරගෙන මම මේ පුරුදු තැනමද බුදියාගත්තේ කියලා බිම ඇඳ පල්ලේ වැටිලාද කියලා බලන හැටි වට ඔක්කොම ඉබේම කරනවා. මොක කවදාද අපි නිින්ද යන හැටි බැලිය යුතුයි. බලන්න පුළුවන් මේක තමයි අවදි භාවය කියලා කියන්නේ. මේකයි අප්‍රමාද භාවය කියලා කියන්නේ. මේකයි සතිය උපරිම කෙලවර කියලා කියන්නේ කෙනෙක් අපේ තර්ක විශේෂයට අහු වෙන්නේ. ඒ නිසා සරුවචනාංශේ මෙතෙන්ට අපි ගෙනියන්නේ අර ඇස් බැඳගෙන කරන සෙල්ලම වගේ මේ කොයි යන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා බැඳගෙන ඇමිදිනා වගේ රූපවලිය කල්ලලා දීලා කෙලෝරටකම් බලන්න. බලනකොට ගැස්සිලා අවදිනවා කමන්නේ ඒකට කමන්නේ ආයෙත් සැරයක් ඕක ඇති කරලා තියලා ආයෙ නැතිනකම් බලන්න. මේ බලාන බලාන යනකොට මේ Nirodhaය රූප ධර්මයාගේ Nirodhaය දැකීම මිනිස්සයා මුළු ලෝක මුළු සංසාරේ එක සැරේයි බලන්නේ. එයා ඊට පස්සේ ඉතුරු වෙන්නේ. ආයේ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ ඕනම දෙයක Nirodhaය හරි හැටියට දැක්කා නම් හරියට දකින්නට මේ සංසාරයක් පුරා සමුදේ වශයෙන් දැකගත්තු හිතට ලක්ෂ වාරයක් පෙන්වන්න වෙනවා. මොකද නැත්නම් හැම වෙලාවෙම හිතන්නේ මේ වැරදිලයි කියලා. සතිය නැති වෙලයි කියලා. භාවනාව කැඩිලයි කියලා. එහෙම නැත්නම් පෙරකට අකුසල කර්මයක් නිසා. එහෙම නැත්නම් කර්ම දෝෂයක් කියලා අර නැති වී යෑම අභෞවිය දෙයක් අසතක් අසත්‍යයක් කියලා තමයි පිළිගන්නේ. ඒකේ සත්භාවය දකින්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා මේ සියලු ධර්මයන් මැද දැකිය යුතු දේ නම් Nirodhe දැකීමයි. ඒ Nirodhe දකින්න නම් සමුදය දැකලා ඉන්න. රූපය ඇති වෙනකොටම ආස්වාස් පස්ස ඇති වෙනකොට ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි ආස්වාසයෙන් අස්වාසය වෙනස් වෙන හැටි ඒකේ මුල මැදාග වශයෙන් හොඳටම ඒකේ ස්වභාවික ලක්ෂණ පෙන්වන්න කියනවා නැත්නම් අර ගෙවි යෑම විචිත්‍රමයි විචිත්‍රව ජවනිකාවෙන් ජවනිකාවට මේක දකින්න මතු වෙනකොටම පුළුවන් තරම් ඒකේ සංඥා ටික ගන්න. අරගෙන හේය ගෙවි යන හැටි බලන්න හිටියොත් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවනම් ඔය මේ කාලේ නෙවෙයි දැන් හඳ නගින කාලේනේ. හඳ බහින කාලේ සාමාන්‍යයෙන් වකහත අටක් යන්නෝ. අටවක පොයෙන් පස්සේ වගේ බලනකොට ඉර හඳ මුදුන් වෙලා මේ රාත්‍රි මධ්‍යහන විතර වෙනකොට හඳ නගින්න පටන් අර ගන්නවා. එතකොට අඩපළුවයි තියෙන්නේ. ඊට පස්සේ ඉර පායනකොට හඳ තියෙන්නේ ඉර මේ අහස මුදුනේ. ඒ ඉර පායන්න අරුණ නගින්න ඉස්සලා හඳ ලස්සනට අඩ හඳ පායගෙන, තරු බබලවාගෙන, වලාකුලක් ආවත් කැපිපෙනීගෙන ඉන්නවා. නමුත් ඉර පායාගෙන එනකොට හඳ නිලීනවේ නැහැ. අන්තිමට අහසෙ තිබ්බත් වලාකුළක් අස්සෙන් ගියොත් දැක ගන්න බැරි තරමට හොඳටම ලකුණු කළ බැලනත් නොපෙනෙන මට්ටමට පච වෙලා යන හැටි නිලීන වෙලා හැටි ඇති නොපෙනී යන හැටි බලන හිටියොත් අපි කියන දවල්ට ඉර පායනවා රැයට හඳ පායනවා කියලා. නමුත් උදේ රැයටත් හඳයි ඉරයි දෙකම තියෙනවා. දවල්ටත් ඉර හඳයි දෙකම තියෙනවා. හඳ පායන්නේ ඉර නැති වෙලාවට ඉර එනකොට හඳ නැතිලා. එතකොට තරුවට මොකද වෙන්නේ? ඒ තරු අපිට මේ වෙලාවේ තරු නැහැ කියලා අපි හිතන්නේ. හේතුව තත් කැපිපේන තියෙනවා. ඒ නිසා අන්නේ වගේ හොඳට ප්‍රකටව තියෙන තරු ඉර පායනකොට ගෙවි යන හැටි දැකියෝ. ඊට හොඳට පායලා තියෙන අඩහඳක් ඉර නගිනකොට ගෙවි යන හැටි බලාන ඉකිය වගේ ආස්වාද ප්‍රසස්ති ගෙවි යන චිත්තක්ෂණයට සතිය නෙමෙයි. සුපතිට්ඨිත සතිය පිටුවා. මෙන්න මේකයි මට මේ දීලා තියෙන අභ්‍යාසය කියලා. ඒ ගෙවි යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් හරියට ඉටි ටිකක් උණු කරගෙන යනකොට ඒක ඝණය ද්‍රව වීගෙන යනවා වගේ එහෙනම් අයිස් කැල්ලක් ක්‍රමයෙන් දීවිගෙන යනවා වගේ එහෙනම් පහනක්පත් වෙනකොට ඒකේ තෙල් ඉවර වෙනවා වගේ අන්නේ Nirodhe පැත්තට ගෙවි යන පැත්ත බලانے හිටියොත් පේනවා හිත කොච්චරක් සූක්ෂම කරනවද හිත කොච්චරක් සතිමත් කරනවද සමාධිය කොච්චරක් ඒකට තියෙනවද මොකද ඒක බලානෙ දිල්ල කටුගේක ඉන්නවා කොහිල කටුකොඩක දාලා අඹරනවා පෙන්නන්නම කැමති නැහැ. නැද්දකින් කියලා හිතනවා. නොපතන් කියලා හිතනවා. කම්මැලි කියලා හිතනවා. එපා වෙනවා. නිදිගතට වැටෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා නැවත සමුදේ නම් බොහොම ආසාවෙන් දකින්න. හොඳට ප්‍රකටව තියෙන ආනාපානෙ දකින්න මුගෙ වෙන හැටි දකින්න. මේන්න මේ විදිහට රූප ධර්මයාගේ ගිවි යෑම දැක්කා නම් නිරෝධය දැක්කා නම්, ඡය වීම දැක්කා නම්, වැය වීම දැක්කා නම්, නිලීන වෙන හැටි දැක්කා නම් අපි මෙතෙක් කල සංසාරේ ගත කරාට කවදාකවත් නොදැක්ක දර්ශනයක්. රූප සම්බන්ධව දකින්න පුළුවන්. වේදනාවේ මේ රූප වලට වඩා බොහොම සංකීර්ණ වේදනා ප්‍රශ්නේ මොකද හැම සැප වේදනාවක්ම දුකෙන් කෙලවර වෙනවා හැම දුක් වේදනාවක් සැපෙන් කෙලවර වෙනවා. නමුත් සැපට දෙන මුණත තමයි කාම රාග අනුසය. නිසා සැප නැති වෙනකොට ඒක නැතිවීමෙන් ඇති වෙන දුක දකින්න බෑ හිත තියෙන පිපිච්ච ප්‍රපාණය. රාගයට පිපිලා තියෙන්නේ. නිසා ඒක නැවත නැවත දුක ඇති කර ගැනීම මේ සැප, ගෙවෙමින් යන සැප නැවත නැවත ඇති කර ගැනීමේ ව්‍යවෘත වීමක් වෙනවා මිසක් ඇති වෙච්ච ඇති වෙච්ච සැපක් දැන් ගෙවෙමින් යන්නේ කියන එක දකින්න බෑ. මොකද හිත කාම රාගෙන් වශීකృత වෙලා තියෙන්නේ. දුක් වේදනාවක ගෙවි යෑම සැපක් නමුත් දැක ගන්න බෑ. ඒක පිළිබඳව තද පටිගයකින්, පටිඝානුසයෙන් වැඩ කරන නිසා. ඒ නිසා සැප දුක දෙකේ ගිවියම දකින්න මේ යටින් වැඩ කරන අනුසේ ධර්මය රූප ධර්ම වලට වැඩිය රූප ධර්ම වලත් අවිද්‍යාංශ වැඩ කරනවා මේකෙදි ඊටාම විචිත්‍රව කාමාරාගංශේ සහ පටිඝංශේ වැඩ කරනවා හැබැයි දැනගෙන කියමු මට බලන්න තියෙන්නේ මේකයි මේ එන්නෙම මේ රූප ආසාව මේ සුඛ වේදනාව කාමරාගංශයත් එක්ක දුක් වේදනාවට එන්නෙම පටිඝානුසයත් එක්ක ඒ නිසා හැම වේදනාවක්ම ඔතලා පැකට් කරලා ඉන්නේ වටේ ඔතලා කියන වැස්ම ඇරලා බලනා වගේ වේදනාව යථා ස්වභාවයෙන් දුක් වේදනා සුඛ වේදනා බැලුවොත් විතරක් අපිට හැම එකකම Nirodhe දකින්නකොට පේනවා දුක් වේදනාට කලිමුත් තියෙන අදුක්කම සුඛ වේදනා විවරණාට පස්සේ තියෙන අදුක්කම සුඛ වේදනා. සැප වේදනාටත් මුලින් තියෙන අදුක්කම සුඛ වේදනා පස්සේ තියෙන අදුක්කම සුඛ වේදනා. නමුත් අපිට ඒක දැක ගන්න බැරි අපේ හිත මේ අනුසේ ධර්ම වලට වංචනික ධර්ම වලට වට වෙලා තියෙන නිසා. ඒ නිසා එක සැපක් හෝ දුකක් දෙපැත්ත තියෙන අදුක්කම සුඛය. මේ අදුක්කම සුඛයේ දැකීම නිවනයි කියලා හිතන බලුවොත්. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හිතන බලුවොත්. මේකයි මම කල යුත්තේ කියලා බැලුවොත් සැප දුකට මාරු වෙන්නේ නැතුව අපිට මේ පරිශ්‍රණය කරන්න බෑ. ඊගොඩම අදුක්කම සුඛ තියෙනවා නම් අපි කොහොමද කරන්න මේ පරිශ්‍රණය? ඒ නිසා සැපෙන් දුකට මාරු වෙන්නේ දුකෙන් සැපට මාරු වෙන්නේ ඒකට ගෙවන්න නැතුව නොමිලෙම හම්බ වෙනවනේ අපිට. ඕනේ තරම් දුක් වෙනවා. ඕනේ තරම් සැප වෙනවා. මේ හැම එකක්ම මාරු වෙන වෙලාවේදී අඩියටම යනකන් සතියෙන් බලන්න ඉන්න පුළුවන් නම් කවදාවත් අපි දුකක් සම්පූර්ණ කරලා සැපකට යනවා මිසක් සැපක් සම්පූර්ණ කරලා දුකට යනවා මිසක් මේකේ පැවැත්මක් නැහැ. අර කූඹි වලක් තියා බලනකොට කූඹින් අතර එක යායක් නැහැ. ඒක කූඹිය ගියාට පස්සේ තව කූඹියක් යනවා. කූඹිය ඈතින් බලනකොට පේන්නේ වැලක්. කෝටුවක් වාගේ. අනිවාර්යයෙන් මේ සැප මේ දුක් අංශු අංශු වලට කඩලා බලන්න අපි මෙතක් නොදැක්ක හැම දෙයක්ම වියවි වියකී යන බව. ඡය වෙන බව, බය වෙන බව, නිරෝධ වෙන බව දකින්න පටන් අරගත්තාම වේදනාව පිළිබඳව මේ අපි කයේ පවතින වේදනාවට වැඩිය හිතේ දෝමනස සෝමනස දෙකෙන් අපි කොච්චර වහයලාගෙන ඉන්නවද කියලා. ඒ නිසා වේදනා සැප හෝ දුක් පිළිබඳව අපේ මතිමතාන්තර කොච්චරක් ළමාවද කොච්චරක් බොළඳ කොච්චර වංචනිකද කියලා බැලුවොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේ මරණයද කියන බය තමයි හොඳම නිදර්ශනය. කවදාකවත් එක එකක් විඳලා නැහැ ඒනට බයයි. ඊයන කොටක් බයයි. උප්පත්ති වේදනා පුදුම දුකක්. ඒ උනට ඒක සැපයි. ඒක බොහෝම ලොකු දෙයක් විදිහට සලකනවා. උපපති ප්‍රසූත වේදනාව. අම්මා දන්න ප්‍රසූත වේදනාව ඇති. එතකොට අර අපි ලොකු සාංචින්න කාලේ කියනවා අර ගැබ ඇතුලේ ඉඳගෙන බොහොම පිරිසිදු වාත මේ අතර හුලං හුස්ම ගන්නව නෙවෙයිනේ. ඔක්සිජන් අරගෙන ඉන්න එකන ප්‍රථම වශයෙන් එළියට අවිල මේ දූවිලි සහිත වාතය හුස්ම ගන්නකොට හරියට කට ආයවලා ගිනි වතුරක් කරනවා වගේ. මේ දූවිලි සහිත විස බීජ සහිත හුස්මක් ගන්නකොටම අඬාගෙන මුණ පැංගිරි කරගෙන තමයි උපදින්නේ. අප්පා ඒක අම්මට ලොකුම සන්තෝෂයක් පොඩි එකාට පණ තියෙනවා කියන්නේ. අඬාගෙන උපදින අපි අඬවාගෙන මැරලා යනවා. මේකදී උප්පච්චිය සරුවක් විදියට මංගලයක් විදියට සලකන අපි ඊට වැඩි හොඳට සිහියෙන් බුද්ධියෙන් කරන්න පුළුවන් මේ මරණයේදී ඒක භාවනාවක් විදිහටවත් ඒක මංගල දෙයක් විදිහට නැත්නම් මහා පුරුෂ කටයුත්තක් විදිහටවත් දකින්න. නිසා වේදනාව පිළිබඳව අපි ඇත්තටම රිමෝට් කන්ට්‍රෝල් එකේ ඉන්නේ. ඕන කෙනෙකුට පුළුවන් අපිව කුප්පන්න. ඕන කෙනෙකුට පුළුවන් අපිව සැපවත් කරන්න දුක්වත් කරන්න. ඒ තරම් අපි දාසයි, අපි නීචයි, අපි බද්දලෙයි. අත් වේදනාව මේ දෙකේ තියෙන එහාට මෙහාට නම් මාරු කිරීමක් පමණයි. එකමයි මේක කියලා දැනගත්තොත් මේකේ තටමන්නේ මොකටද වැඩි කරන්න කියලා. තටමන්නේ මොකටද මේක අඩු කරන්න කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා. මගේ සමීකරණ වල මම දකින්නේ දොස්තරයි ලෙඩයි අතර දුකේ වෙනසක් නැහැ. දෙමව්පියා සහ දරුවන් අතර දුකේ වෙනසක් නැහැ. රජ්ජුරෝ සහ රටවැසියන් අතර වෙනසක් නැහැ. ගුරුන් සහ ගෝලයන් අතර වෙනසක් නැහැ. ඒකට සාමාන්‍ය ලෝකයා හිතන්නේ දොස්තරටයි එකක් දාගෙන කෝට්ටයක් දාන V-shape බොඩියක් යන ලස්සනට යනකොට හිතන්නේ යා කුමාරේ එහෙම නැත්නම් දේව රාජ්‍යයක ඉන්නවා. ලෙඩා වකුතු වෙලා ඇඳේ ඉන්නකොට හිතන්නේ බොහොම දුකක ඉන්නවා කියලා. මේ දොස්තර කෙනෙක් එක්ක හැන්දාවට ගිහලා කතා කරලා බලන්න ඕනේ. ඒකොල්ලෝ විඳින දුක බලන්න. අනේ එතකොට තේනවා මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඒක නිසා මේක පිළිබඳව මෑතකදී ඉතර කරන ලිප් පොතක සටහන් කරලා තියෙනවා මිනිස් ඉතිහාසය ගැන බලනකොට ඒගොල්ලෝ මේ බටහිර පැත්තේ ලියනකොට ඒ සොක්‍රටිස් මං හිතන්නේ 16 එක කතා කර කර ඉන්න ජවනිකාවක් මමලා පෙන්නනවා ඒ සොක්‍රටිස් ඒ කාලේ හිටපු දාර්ශනිකයන්ගේ දැනුම ඇත්තන්ගෙන් ඉහළම කෙනා 16 කියලා කියන්නේ මනුස්ස භාගයක් ආත්මයක් නැති කෙනෙක් එමන්සල් කියන කවුරුහට කියන දේ වැඩක් කරලා දෙන එක යාට පුද්ගල තීන්දුව කිරීම හැකියාවක් නැහැ. නමුත් මේ ලියන කෙනා කියනවා අද බලනකොට සොක්‍රටිස්ගේ දාර්ශනිකයේ කිසිම වෙනසක් නැහැ කියලා. දෙන්නගේ දැනුම සමානයි, විඳින විඳිල්ල සමානයි. නමුත් ලෝකයා සොක්‍රටිස් ඉහළම තලයක තියෙනවා, දාර්ශනිකයා පහත්ම තලයක තියෙනවා. නමුත් කිසිම දෙන්නගේ වෙනසක් නැහැ, මනුස්සකම විතරයි තියෙන්නේ. නමුත් මේ වේදනාව නිසා අපි කොච්චර තාරාතිරම් ඇති කරගෙන ජාතිවාදී අරගල යුද්ධ කොච්චරක් ඇති කරගෙන තියෙනවා. මේ විඳීම නිසා. ඒගොල්ලම සංඥාවල් නිසා. ඒ වේදනාව පිළිබඳවත් භාවනාවේදී හොඳට තේරෙන්න පටන් අර ගන්නවා ආස්වාස් ප්‍රස්වාස ස්පර්ශේ ගෙවි යන තැනකට එනවා. එතකොට අනිකුත් කායික වේදනා හැම දෙයකම පේන්න තියෙන නලියන ගතියක් විතරයි. එතකොට තමයි හිත නීරස බවකටපත් වෙලා නිින්දට වැටෙන්නේ. අර රූප ධර්ම ගෙවි යනකොට වගේ අන්න ඒකට හොඳට බලන් හිතියොත් පේන්න පටන් ගන්නවා මේක මෝහා වෙන හැටි. මේකට අපි හිත වංචනික කරන හැටි මේක නොදකින්න කටයුතු කරන හැටි දකින්නකොට අපි ඇත්තට උදව් කරන්නේ අන්නේ වංචනික ධර්මයටද එහෙ නැත්නම් සත්‍ය මතු කරගන්න. Nirodhe දැකීම නම් වූ සත්‍ය මතු කරගන්න කියලා බැලුවොත් දවසක යෝගාවචරකින් මතිය වෙනස් වෙනවා. මේ මෙතෙක්කල් දැන නොදැන වංචනික ධර්මයට උදව් කරන හිටපු ෂටකපට ඥාණය මේක ෂටකපටකමක් බව. උගුරට වඩා බෙහෙත් බීමක් බව තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ. ඒ කියන්නේ විද්‍යාව කියන්නේ තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය දැනගැනීම. අනේ එදා ඉඳලා භාවනා කමටහන් සුද්ධ කරන දෙයක් නෑ දැනගන්න ඕනේ. මේ අපේ හිත නැත්නම් මේ මමය හැම වෙලාවෙම අපේ ඇතිවීමේ සහ පැවතීමේ මත් කරවලා තියන්න හදන අතර නැතිවීමක ගෙවි යෑමක සූක්ෂම භාවයකට නොදන්න තැනකට යන්න තියා හිතන්න දෙන්නේ. පුදුම අනිශ්චිතතාවයකටපත් කරනවා. පුදුම බයකටපත් කරනවා. පුදුම අනාත තත්යකටපත් කරනවා. හරියට අනික් එක සනාතයිවා. සර්වඥාන්සේ කියනවා බය නැතුව ඇති වෙන සියල්ල නැති වෙන බව දැනගෙන මේ දන්නා තැන සිට අභීතව නොදන්න තැනට යන්නේ. ගෙවි යනකොට ගෙවි යන ඇති හොඳට බලන් ඉන්නේ කියලා හඳ ඉර පායනකොට නැති වෙනවා වගේ. මේකේ සංඥාව මේක වෙන හැටි දකින්න නම් ඔය කායයි කායानुපස්සී විහෙරති කියන කායानुපස්සනාව හෝ එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං කියනකට වැඩිය පස්සම්බයං චිත්ත සංඛාරං කියන තැනට හිත ගියාට පස්සේ නැත්නම් වේදනානුපස්සනාවේදී තේරෙනවා චිත්ත සංඛාර කියලා ධම්මදින තෙරින්නාංශේ චුල වේදාල සූත්‍රයේ සඳහන් කරන සංඥා වේදනා දෙකට මෙන්න මේ සංඥා වේදනා දෙක වියකී යන්න පටන් ගන්නවා සංඥාව කියලා කියන්නේ මේ ඇතුල් වෙනවද පිට වෙනවද කියලා සංඥා දෙක මාරු වෙනවා. සක්මන් කරනකොට මේ වමද දකුණද කියලා අල්ලගන්න බැරි සංඥාවකට මාරු වෙනවා. මේ භාවනා ඉදිරියට යනවද නැත්නම් පටලවෙනවද කියලා සංඥාවක් නැතිලා යනවා. විසංඥත් නැහැ. සංඥාව නැත්තේත් නැහැ. නමුත් කවදාකවත් ඉදම් නැති විදිහට සියල්ල කලවම් වෙන්න පටන් ගන්නවා. අන්දබන්ද වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අන්දබන්ද වෙන தත්ත්වයට එනකොට එන්නේ පටන් අරගන්නේ ආරම්භ කරන්නේ දන්නා තැනක ඉඳලා නිසා බුදුරජාණන් වහන්සේ අපිට උපදේශ තමයි දන්නා තැනදී හොඳට සංඥාව තහවුරු කරගෙන නොදන්නා තැනට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තණ්හාවෙන් ගිලී යන හැටි. හොඳට දැක්කන හිටියොත් අපි සංඥාවේ ඇතිවීමට සහ පැවැත්මට ප්‍රේම කරන අතර සංඥාවෙන් තුරන් වීගෙන යනකොට මමයන් නැති වුණා වගේ. බංකොලොත් වුණා වගේ. මත් වුණා වගේ, මැරුණා වගේ. ඇඟ සහලව නැටි, හීන දාඩිය දාන හැටි, මෙතෙක් කලුත් අපි ඒකෙන් වැලකින්ද මෙන්ට වගේම අනු වළක්වන්න උත්සාහ කරපැටි හොඳට තේරෙන්න පටන් ගන්න මේවා සේරටම තනි වචනෙන් කියන වංචනික ධර්ම කියලා. සත්‍ය මෝහා කරන ධර්ම. ඒ නිසා මේ දන්නා තැන ඉඳලා නොදන්නා තැනට යනකොට ගමනේ ඉතාමත් වැදගත් දේ තමයි දන්න දේ සංඥාව තහවුරු කරගෙන යන්නේ. එතකොට නොදන්න දෙයට බය නැතුව යන්න. ආපහු ඕන සංඥාට එන්න පුළුවන්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාස දෙක දෙකේ වෙනසෙන් හෝ තහවුරු කරන්න. එනතන හැපෙන තැනින් හෝ තහවුරු කරන්න කියලා. අන්නේම තහවුරු කරන්නේ එතන ඒක නිකන් මේ කාන්තර යන මිනිස්සේ උතුරුතරුව බලාගෙන යනවා වගේ උතුරුතරුව හොඳටම ලකුණු කරගෙන කොහෙ ගියත් එයා දන්නවා මම ගිහිල්ලා තියෙන කොයි අතද කියලා. අන්නේ වගේ ආස්වාද ප්‍රසවාස තියෙන වෙලාවේදී හැපි මෙතන අහුවෙන වෙලාවේදී ඒක හොඳට තහවුරු කරගෙන දන්නා තැන සිට නොදන්නා තැන. ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට මේ සංඥාව අපි මෙතෙක්කල් ස්ථිරසාර ගමනට උදව් කරපු උදව්කාරයෙක් වගේ හිටියට බලාගෙන හිටියොත් ඒකෙත් ගෙවි යෑමක් තියෙනවා අපි ඒක නොදකින්න උත්සාහ කරපු නිසා මෙතෙක්කල් අපි ඒක නෑ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් සංඥාවගේ විරෝ විරාගයක් තියෙනවා. නිරෝධයක් තියෙනවා. ක්ෂයක් තියෙනවා. වයක් තියෙනවා. අන්නේ වැය අපි දකින්නේ අබැග්යක් විදියට. අන්දමන්ද බීමක් විදියට. ඒක නිසා සර්වඥාන්සේගේ ඒ කලහ විවාද සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා නසඤ්ඤි සංඤී නෝපි විසඤ්ඤී න විභෝති සංඤී නෝපි අසඤ්ඤී න විභෝත සංඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා. අන්නේ තැනට එනකොට Taman පේනවා සාමාන්‍ය ලෝකයේ තියෙන සාමාන්‍ය සංඥා ඒ වෙලාවේ නැහැ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, විශේෂ කාලය සහ දේශයේ વિશે කියන සංඥා නැතු වෙන එක එක නසඤ්ඤ සංඥා සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නැහැ. නෝපි විසඤ්ඤී Taman සීනත් විලා විසඤ්ඤ වෙලක් නැහැ. න නෝපි අසඤ්ඤී මම මේ ගිහිලා අසඤ්ඤ තලයට ගිහිලා නේව සංඥානා සංඥාතනෙත් නෙවෙයි. න විභූත සංඥී සංඥාවක් නැත්තේමත් නැහැ. ආන්නේ ඒතන විවේක වෙන කෙනාට අන්නේ තන තහවුරු කරගන්න එකනට රූපය ගෙවෙන්න පටන් ගන්නවා. රූපේ විභූත වෙනවා. ඒ රූපයගේ තියෙන පටවියාපෝ තේජෝ ලකුණු දිය වෙලා යනවා. ආශ්වාස ප්‍රශ්වාස කියනනම් හැලෙනවා. වම දකුණ කියනනම් හැලෙනවා. අතපය කටනාසයේ දිවකය කියන දේ මොකුත් නැතුව ඉන්නවා විතරක් වේක. සමහරට ඔළුව වෙනම වැඩ කරනවා, කඳ වෙනම වැඩ වම් පැත්ත විතරක් තියෙනවා, දකුණු පැත්ත නැහැ වගේ තේරෙනවා. නැබෙන් උඩ පැත්ත තේරෙනවා, යට පැත්ත තේරෙන්නේ. අන්නේ විදිහට මේක නිකන් කණ්ණාඩියකින් මුණ බල බලා ඉන්නකොට කණ්ණාඩියට ගහලා පාරකින් කණ්ණාඩිය කැඩිලා ගියා වගේ. අපිට පේන්නේ සම්පූර්ණ කැඩලියක්. අර බලාන හිටපු පිළිමිබුව නන්නත්තර වෙනවා. සුන්නත් දූලි වෙනවා. එතකොට නිකන් අපි කරකොල ඇතරිය වගේ වෙනවා. ඒ අර ඉස්සරම කරපු ඒ භෞතික විද්‍යා විනෝදේ පොතේ තියෙනවා යකාගේ උන්චිල්ලාව කියලා එකක් හදලා තියෙනවා. ඒකේ ඒ සල්ලි ගෙවලා ගන්න ඕනේ එක නිකන් කාන්වල වගේ තියෙන එකක්. ඒ මනුස්සයා ගිහිල්ලා තනි කාමරේ උන්චිල්ලාවක වාඩි කරනවා. ගානක් ගෙවන්න ඕනේ. ගේන රස කාමරේ වහලා එයා මැෂින් එක දැම්මට පස්සේ යාට පේන්න පටන් ගන්න ඕංචිලා පැද්දෙනවා. පැද්දිලා පැද්දිලා පැද්දිලා සම්පූර්ණ ඕංචිලාව වටේ කරකෙන්න පටන් අර ගන්නවා. ඒ විලාදි මනුස්සයා සහලවල ඕංචිලා අල්ලන බැදෙන් මැරෙන්න දඟනවා. කරන්නේ මොකද්ද? වටේ තියෙන කාමරේ පද්දන එක. එමීට එමීට කාමරේ පැද්දෙනකොට කාමරේ හැට මැට එන ගාහනට Tamanට තීරණ පැද්දන. අන්තිමට කාමරේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත දාන වෙලාව එනකොට මේ මනුස්සයා සම්පූර්ණ පිස්සුවයි. යකාගේ උන්චිලාව කියලා කියන්නේ. ඒක තියෙනවා කැන්බරා වල ඒ සයන්ස් මියුසියම් එකේ. ඒ මියුසියම් එකට යන පාලමක් හදලා තියෙනවා. පාලම වටේට විශාල කණ්ණාඩි වලින් හදපු පිංගයක් අතේ යන තියෙන. ඒ කණ්ණාඩි පිංගේ කැරකේ. මොන පාලමේ දෙපැත්තේ අතර ඇඳි දෙකකුත් තියෙනවට මොන ඇඳ ගියත් මැදට යනට වක්කාරයි. වටේම කැරකේ. ඉස්සරහත් පේනවා පස්සෙත් පේනවා ඇත්ත. නමුත් අර මැද වටේට පේන බිංගේ සම්පූර්ණ වීදුර වලින් හදලා තියෙන කැරකෙන්න පටන් ගත්තාම සම්බර කරගන්න බැහැ. අනේ වගේ මේ සංඥා පොඩ්ඩක් කොල්ලපු ගමන් අපි මේ හිතාන හදාන හිටපු සම්පූර්ණ වීදුරු ගේට වදිනවා ගලක් සුන්නත් දුල් වෙලා යනවා. අන්නේ තෙන්ද යන එක මහා පුරුෂයෙක් වෙන්න හදන උත්සාහයක්. මහා පුරුෂයෙක් ලැබිය යුතු අභ්‍යාසයක්. මෙතනදී වක්කාර ගතියනවා. මෙතනදී සහලවනවා. මෙතනදී හීන්දාරිය දානවා. මෙතනදී තනි වෙච්ච ගතියක් දැනෙනවා. බය වෙච්ච ගතියක් දැනෙනවා. එපා කරන ගතියක් එනවා. මෙන්න මේවට කියනවා අපි නිබ්බිදාව කියලා. වින්දනය කරන්න බැරි නිර්වින්දන ශක්තියකට වැටෙනවා. ඒක තමයි සඳහන් කරන්නේ නසඤ්ඤ සංඤී නොපිවි සංඤී න න විභූත සංඤී න විසඤ්ඤ සංඤී මේක මම හිතනවා මෙතන මේ භාවනා කරන හැම කෙනෙක්ම අත්දකලා තියෙනවා ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් හැම වෙලාවෙම රෑ 1ට 2ට ඊමේල් එවනවා මට. දැන් මම මොකද කරන්නේ? මෙතන ගියාට පස්සේ කොහොමද නැවත සංඥාව ඇති කරන්නේ? කොහොමද මම ඇති කරගන්නේ? කොහොමද සක්කාය ඇති කරගන්නේ? කොහොමද සක්කාය සමුදයක් කරගන්නේ කියලා අර මේක නැති වීගෙන යනකොට සහලවන ගතිය මේක මට කවදාකවත් මේ කෙනෙක් පහත් කරලවත් පුංචි කළවත් හිතෙන්නේ නැහැ. මොකද හේතුව මේ අපි සංසාරේ ඒ තරම් தත්වගත වෙලා ජීවත් වෙලා. මේ සංඥාව හැලැප් වෙනකොට දරන්න බෑ. ඒ වගේම සංස්කරණය කරන එක අපි හැම වෙලාවෙම ඉරියව් සංස්කරණය කරනවා. ඒක නම් කමන්නේ අල්ලපු ගෙදර කට්ටිය සංස්කරණය කරන්න හදනවා. එදාට නඩු. Tamange කැප් වෙන හැම කෙනෙක්ම මේට වැඩිය මේ විදිහට වෙනස් වෙ හැසිරුණා නම් හොඳයි කියලා. එයාගේ හැසිරීමේ ස්වභාවයේ මොකද්දෝ අඩුවක් දකිනවා. අපි හිතන්නේ වැඩි හරියක් අපිට ගැළපෙනවා එක්කෙනෙක් දෙනෙක් වැරදෙන්නේ නැහැ කියලා බලනකොට පතු කාලා පතු කාලා බලනකොට එක්කෙනෙක්වත් අපිට ගැළපෙලා නැහැ. හැම කෙනෙක් එක්කම ගැටිලා තියෙනවා. අපි හිතනවා මේක පොඩ්ඩක් හදනවා නම් හොඳයි කියලා. මම වැඩි හදන්න මේ හදන්නේ පොඩ්ඩක් කියලා අල්ලපු ගමන් කරන්ට් එක වැදුනට පස්සේ ආයෙ කැරරකවල අතාරින්. ඒක නිසා මේ කරන්නේ පවතින తত্ত্বය පිළිගන්න කැමති නිසා මේක වෙනස් කරන්න ඕන කියන සංස්කාරය මේ වැඩ කරන්න කියලා දැනගන්න මේ ආනාපානී කරගෙන යනකොට අපි මේ සෑම දේවල් ලියනවා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ආනාපානී කියුණාට පස්සේ අපි කියන චේතනා නොකර සිටීම එහෙම නැත්නම් අදිෂ්ඨාන පහල කරන්නේ යන අපි යන්නේ එතකොට මම යන්නේ නැති වෙලා මම මේක අවශ්‍ය නෑ මොකද මම මේ අවණ කරන්නේ චේතනා කරන්නනේ මේක ඒ පැත්තට හසුරවන්නයි අර මේ කරන්නේ අන්නේ සංස්කරණ කිරීම චේතනා පහල කිරීම මනාප කැමැත්ත කරමි කියන හැඟීම් මොකුත් නැතුව සම්පූර්ණ සංසිද්ධියට යන්න ගන්නවනේ ඒකෙන් කියන්න පුළුවන් මේ චේතනා සමේ සංස්කාර වල නිරෝධය දක්වනවා කියන්නේ චේතනා ඉවර කරනවා මේ දෙක කරන්න ඕනේ කියන හැඟීම අතහැරලා දානවා මේක සාමාන්‍ය ලෝකෙන් කියන සමාව දෙනවා කියන්නේ එහෙම නැත්නම් ඇස් දෙකට රූප වෙන්නට අන්ධෙක් වගේ ඉන්නවා. කන් දෙකට ශබ්ද ඇහුනට බීරෙක් වගේ ඉන්නවා. මේ දේ කරන්න මේමයි කියලා හොඳට ඕම තාක්ෂණික දැනුව තිබුණාට බම්මණෙක් වගේ මෝඩෙක් වගේ ඉන්නවා. හැම දෙයකම කරදර කරනවා නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙනවා. නැත්නම් කොන්දේ අමාරු කෙනෙක් වගේ ඉඳලා බේරෙනවා. මේක හැම වෙලාවෙම කරන්න කියන එක නෙවෙයි කියන අඩු ගන්න එක චිත්තක්ෂණයක්. මේ භාවනාදී සියල්ල සිටුවේගෙන යනකොට ආය නැවත ගොඩ වෙන්න හදන්න එපා. ආය නැවත හයියෙන් උස්ම ගන්න යන්න එපා. ආය නැවත ඇත් දෙක අරලා බලන්න එපා. එහෙම සංස්කරණය නොකර යන්න ගන්නවා. එතකොට හොඳට තේරෙනවා මේ සක්කායේ Nirodhayak සිදු වෙනවා. මමය නැති වෙනවා. මමය පච වෙනවා. මමය තුනී වෙනවා. මමය විරංජනේ වෙනවා. අන්නේ වෙලාවේදී කාටද අපි ජැක් ගහන්න හදන්නේ? කාටද මේ හුලං ගන්න හදන්නේ කියලා බැලුවොත් වංචනික ධර්මයක් ඇවිල්ලා කියන ඔහොම කියොත් එහෙම අංශභාගය හැදලා මැරෙයි දන්නෙත් නැහැ. එහෙම නැත්නම් කොර වෙයි දන්නෙත් නැහැ. ඒ නිසා ඔයිට මීට වැඩි හොඳයි කෑල් ටික ඔක්කොම තියෙනවා කියලා බලමු කියලා ආයෙ අද්ද කැරලා අත කාලා බලන්න. භාවනා කෙරුවොත් නම් 100ට 100ක් ප්‍රතිඵල තියෙනවා. නමුත් මේක බාර ගන්න නැත්නම් මොකද කරන්නේ? ඒකයි ආප්තෝපදේශයක් තියෙන ටැග් දෙනවට වැඩිය හොඳයි ටැග් බාර ගන්න එක ඊට වැඩිය වටින දෙයක් කියලා. මේ භාවනා කරන හැම කෙනෙකුටම මේ රූප ධර්මයන්ගේ වියෝවීම මේ වෙනකොට 70කට වැඩිය පිරිස දැකලා තියෙනවා. නමුත් හැම වෙලාවකම අපි කළ තියෙන නැවතත් ආය රූප වලට වැඳගෙන රූපෙට බෑ ගන්න. වේදනාවක් නැති තැන් වලට යන්න පටන් ගන්නවා එතකොට නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් බය වෙනවා. සංඥා නැත්ැනකට යනවා එතකොට බයක් ඇති වෙනවා. මීට වැඩිය නරකද ගිහිල්ලා තව පොත් ටිකක් ඉගෙනගෙන නැත්නම් අර ටිකක් කරගෙන මේ ටිකක් කරන සංඥා වර්ධනය කරගත්තොත් කොහොමද කියලා හිතනවා. සංස්කරණය කරන දේවල් නතර වුණාට පස්සේ හිතනවා එහෙනම් මොකටද ඉඳලා කියලා. මේ ලෝකේ ඉන්නකන් ඉතින් ඌට අනුගේ වැඩ වලට ඇඟිලි ගහන්න නැත්නම් මොකටද ඉඳලා? ඉන්නකන් කරන්නේ අනුගේ වැඩ වලට ඇඟිලි ගන්න. සංස්කරණය වෙනවා. ඒක විඥාණය නතර වෙච්ච වෙලාවට ඉස්සල්ලාම වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු රූපයන් වියෝවිගණට ඊට හා සමාන විඥාන ප්‍රදේශයක් හැරහැලෙනවා. පිටම තිබුණ හැරහැලෙනවා. එතකොට විඥානීය වේදනා සංඥා දෙකට කොටු වෙනවා. එතකොට ලෝකයේ නැත්නම් භාවනා මනෝමේලු භාවනාවක් වඩපත් වෙනවා. අඩහීනක භාවනාවක් කියන්නේ අඩනින්ද භාවනාවක් කියන්නේ. එතනදී යෝගාවචක සැකයක් පහළ වෙනවා. අනිවාර්යයෙන්ම ආයතන එක සාධාරණ සැකයක් කියලා මගේ භාවනා දියුණු වෙනවද නැද්ද කියලා. මේ මේ මේ ගොඩ පෙරේකට දෙන්නෙම විඥානය. මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් કૃතිම බව පේනවා. ඊට පස්සේ සංඥා වේදනා දෙකත් තුනී කරන තුනී කරන තුනී කරන යනකොට ඒ යෝගාවචරයා මේ ලෝකයේ හොඳ නරක කියලා දෙකක් නැති බව සාධාන අසාධාන කියලා දෙකක් නැති බව හරි වැරදි කියලා දෙකක් නැහැ. මේ දෙක තියෙන්නේ සම්මුති ලෝකේ තමයි. සම්මුති ලෝකේ ගෙවම් කරන එහාට ගියාම මේක එකක් බව. ද්වේතාවයක් නැහැ මේක. ද්වේතාවයට බෙදන්නේ විඥාණයට තැනක් ගන්න ඕන නිසා. ඔය දේශපාලනචෝ කට දෙකක් ගස්සලා එකට හප්පලා අමතර ලාභයක් ලබනවාගේ විඥානයේ කරන්නේ මේක දෙකට කඩලා අරක උණුසුම මේක සිසිලස කියනවා නමුත් මේ දෙකම තේජෝගී වගේම ඉවරයි ප්‍රශ්න. අරක කම්පන බව මේක චංචල දරණ බව කියලා තියෙන මේ වායෝ ධාතුව මේ චංචලකම හොඳයි දරණ ගතිය හොඳ නැහැ. නැත්නම් දරණ ගතිය හොඳයි චංචල ගතිය හොඳ නැහැ කියලා අපි රණ්ඩු කරනවා වෙනකොට මේ වායෝ ධාතුව කියන ස්වභාවය දකිනවනම් සම්පූර්ණයි. අනිත් වගේ මේ සියල්ලගේම තියෙන මේ සියලු මානවයා කියන්නේ එකක්. ස්ත්‍රී පුරුෂ වශයෙන් බෞද්ධ බෞද්ධ වශයෙන් බෙදන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහ පොළොව කියලා කරන එක ඒකකයක්. ඒකට දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන වැට ගහගෙන නටන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්නේ විදිහේ මේ තියෙන ඒකභාවය. විඥාණයට ඉඩ දෙන්නේ නැතුව බැලුවොත් අපි උපදින්න ඉස්සෙල්ලත් ඕක කොහොමමයි. අපි භාවනා නොකලත් ඕක කොහොමයි භාවනා කළොත් රණ්ඩු අතහැරලා ඇති දේ පිළිගන්න යනකොට ඒ විඥාණයට අවශ්‍යතාවයක් නැතුව නඩු නැත්තම් නිශ්චකාරකින් ඇති වැඩක්. ආහනේ විදිහට යන එකනම් භාවනාදී සිද්ධ වෙනවා අන්න ඉතින්දී බය වෙලා සහලවලා ඒක නැවතත් අර සමුදේ පැත්තට සහ පැවැත්ම පැත්තට යොමු කරන එක තමයි වංචනික ධර්ම වලින් කරන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු සුන් කරගන්න නැතුව එහෙමම යන්න රූපයගේ නැතිවීම දැක දැක බලන් ඉන්නවා. වේදනාවගේ මාරු වීම සහ නැතිවීම අදුක්කම සුඛ වේදනාට පැමිණීම දැක දැක දැක දැක ආය වේදනාව ඉන්නේ හැටිත් නැති වෙන එනවා කියන්නේ නැති වෙනවා කියන එකම තමයි. නැති වෙනවා කියන්නේ එනවා කියන එකම තමයි. ඒකම සංඥාවල් වල වෙනස් වෙන ගතිය. ඒ වගේම මේවට ඇඟිලි ගහන්න නැතුව යන්නර්ලා බලන එකේ කුහුතුම. ඒ වගේ මේකේ හොඳ නරක කියලා දෙක තියෙන්නේ පසුබිමට සාපේක්ෂව. නැත්නම් දේ ස්වභාවයේ භාවයේ දෙකක් නැහැ. මායි නැහැ. ආනේ තත්ත්වයට යන්න යනවනම් මේ කියන විශිෂ්ට ඥානයෙන් දතරිට කියන්නේ ඔච්චරයි. අභිධර්මයේවත් සූත්‍ර පිටකේවත් විනය පිටකේවත් කටපාඩම් කරන එක නෙවෙයි. මේ දේ දන්නේ නැතුව ඔය පිටක පිටේ බැඳගෙන හිටියත් වැඩක්. ඒ නිසා පිටකත් අවශ්‍යයි. නමුත් භාවනා කළා මේකට ගියා නම් තේරෙනවා මේකට ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් පැවිදි උපවිදි ભેදයක් මොකක්වත් බලපන්නේ ඒ දේ ඇත්තටම මුරගාල උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට කියන්න හදනවා අපි ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන්නේ Nirodhe ප්‍රතික්ෂේප කරන්නේ සක්කායස සක්කාය සමුදයාගේ සුභ පැත්ත දැකීම මොකද සක්කාය සක්කාය සමුදය ඇති වෙනවා සක්කාය නිරෝධය අනිවාර්යයෙන්ම තියෙනවා ඒ නිසා ඒකටත් ආසනයක් දෙන්න ඕනේ කියලා දැනගත්ත දවස ආවොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ බුදුරජාණන් වහන්සේ මොන වගේ ධර්මයක්ද මොන වගේ ගැඹුරක්ද අපිට තේරුම් කරලා දෙන්න හදලා තියෙන්නේ අපේ තියෙන පෞද්ගලික ඥාන කරන හරියක් කරන්නේ මේ නෛර්යානික සීසත් ධර්මයේ එන්න දෙන්නේ නැතුව වංචනය කරනවා මේක වෙන ක්‍රමයක් නෑ. මේ වංචනික බව දැනගන්නේ වංචනිකමේ මෝඩකමට අහුවෙලා මෝඩකමේම ගත කරනකොට වෙලාවක තමයි තේරෙන පටන් අරගන්නේ මේක දෙවන්නේක් නෙවෙයි අපිව සුද්ධ කරන්නේ. දෙවන්නේක් නෙවෙයි අපිව කෙලසන්නේ. අවිද්‍යාවමයි තණ්හාව. තණ්හාව ළඟ ඉන්න හතුරා අවිද්‍යාව ඈත ඉන්න හතුරා. සා අවිද්‍යාව දැක ගන්න බෑ අවිද්‍යාවේ මූණට මූණ දාන්න. සා මූණට මූණ දාන වෙලාව තමයි තමන් පච්ච වෙන වෙලාව. තමන්ට වරදින වෙලාව. තමන්ට සැක හිතන වෙලාව. දරාගෙන ඉන්න බැරි වෙලාව. ආන්න මේ වෙලාවේදී ඇති කරන්න පුළුවන් නොසලී පවතින පුළුවන් එකම ධර්මයයි සතිය පවතින. සතියේ දැනගන්න පුළුවන් මම දැන් වැරදිලා. මට දැන් පැටලුණා. මම දැන් පට වෙලා. මම දැන් එල්ලයක් නැතුව ඉන්නේ කියන එක සද්ධාවට දරන්න බෑ. සතිය පුරා. වීර්යයට බෑ. වීර්ය සම්පූර්ණ හැලිලා නිකන් වැක්කිරලා යන්න පටන් ගන්නවා. බැටරි බහැලා නම් සතිය දැනගන්න බැටරි බහැලා බව. කරගෙන යන්න බැරි බව. සමාධිය නන්නත්තර වෙනවා. සුන්නත් දූලි වෙලා යනවා. ඒ සතියට පුළුවන් දැනගන්න දැන් සමාධිය නැති උනායි කියලා. ප්‍රඥාව කියලා හිත එකක් තිබුණා නම් ඒක සම්පූර්ණ Tamanට වංචනික ධර්මයක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒක සතියට අවු වෙනවා. ඒ නිසා සතිය මේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේක තමයි දරුවචනන්තේ සඳහන් කරේ මේක පක්ෂෝත ගන්න. ගලන වේගයේ දිහාට නෙමෙයි ගලන්නේ ගේ වේගයට ප්‍රතිපක්ෂව. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ මේ ඉදිරිපත් කරපු සක්කාය සක්කාය සමුදයක් දෙකේ හිත ආලවට්ටම් කරලා බැඳෙන අතර සක්කාය නිරෝධයෙන් හිත මුවහ කරන ගතිය මේ මට්ටමට භාවනා කරපු යත්තන කවදාටත් වැඩිය රසයට තියෙනවා. වෙන වෙලාවක මේක කිව්වට වැඩකුත් නැහැ. මේ වෙලාවට මේක නොකිය ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම රසයේ මතුවෙන්නේ අදාළ ප්‍රමාණයට සද්ධා විදිය සමාධි ප්‍රඥා පහළ වුණාම ඒ පහළ වෙන මට්ටමට ජාඩියට මූලිය වගේ සුතමේ ඥාන ඇහෙනකොට, චින්තාමේ ඥාන වදිනකොට තමන්ට ඉස්සරහට යන්න ධෛර්යයක් ඇති වෙනවා මෙතෙක් කරපු දේවල් වලදී වරද්දාගෙන නෙවෙයි තියෙන්නේ ඒ සියලු වැරද්දම ඉදිරියට යන්න අපිට සාධක බවට පත් වෙනවා. මත්තරත් වෙන සෑම බාධකයේදීම නිවන තමයි මේ ඇවිල්ලා තට්ටු කරන්න කියලා තේරෙනවා. ඒ නිසා විපස්සනා කරන කෙනාට දුක කියලා කියන්නේ සිටි දෙව්දුවගේට වැඩියා කියන එක. වැරදුනා කියලා කියන්නේ හරියේ ලකුණක්. නිසා කිසියම් විදිහකට පශ්චාත්තාප වෙන්නේ නැතුව දිගට ඉදිරියට කරගෙන ගිහිල්ලා මේ දකින්න සක්කාය මේ වැඩ ගන්න සක්කායක් දැකලා ඒක ඇති වෙනකොට නිර්මාණශීලීව ප්‍රගතිශීලීව බලන්නත් පුරුදු වුණාට කමක් නැහැ. නමුත් මේ හැම ඇතිවීමක් පැවතීමක්ම නැතිවීමකින් ඉවර වෙන බවත් අන්න ඒක මෝහා කර නැතුව ඒකටත් ඇතිවීමට වගේම පැවතීමට වගේ සාදරේ දැක බලා ගන්න ලෑස්තිලා යන්න. තමයි මෙතෙක් කල් කරපු වෙලාවේදී කොට පැටලිච්ච හැටි. දිසා මාරු වෙච්ච හැටි හොඳට දැනගෙන ගියොත් දවසක මේක අවබෝධ කළොත් ඒ ඇති වෙන අවබෝධයෙන් මකන්න පුළුවන් జగතෙක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ වයසට යන්න කලින්, හෙඩ වෙන්න කලින්, මරණයට යන්න කලින් මේ සිද්ධියේ මුලමැද විතරක් බලලා නතර වෙන්නේ නැතුව අගත් නිරෝධයක් දැක ගන්නට ඒ කරන්නේ මේ ජීවිතේ විතරක් මුළු සංසාරේ. ඒ කරන්නේ පුද්ගලයෙකුට නෙවෙයි මුළු ශාසනයට. ඒ නිසා අපි මහාවීරයෙක්, මහාපුරුෂයෙක් වඩපත් වෙන්නේ අන්නේ වගේ මේ පටු ආකල්ප වලින් තොරව මේ දේ අවබෝධ කිරීමේ සත්‍ය අවබෝධයයි සිදු වෙන්නේ ඉදිරි પરම්පරාවකට අපි යම් කිසි විදියක හොඳ ආදර්ශයක් ඉදිරි කිරීමයි කරන්නේ.